තමන්ගේ ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාව නුවණ කියන එක තියෙන්න ඕන. ඒ නුවණැති අයට මේ ධර්මයේ දේශනා කරන්න කියලා ඊළඟට බුදුහාමුදුරේ දේශනා කළා. ඊළඟට ඒ අය තුළ තියෙන්න ඕන හොඳ ඉන්ද්‍රිය සංවරය. අර හේකියාවල පෙන්නව කාරණා කීපයක් මේ බණ කියනකොට දහම් නොදසිය යුතු පුද්ගලිය කවුද? න චත්තපානිස්ස අගිලානස්ස ධම්මං දීසිස්සා මිච්ඡික්ඛා කරණීයා න දණ්ඩපානිස්ස අගිනා අගිලානස්ස ධම්මං දීසිස්සා මිච්ඡික්ඛා කරණීයා න ආයුධපානිස්ස මම මේ පාලියෙන් කියන්නේ නැතුව සිංහලෙන් කියන්නම් කාලය යන නිසා මෙහෙම කියනවා කුඩ එහෙම අපේ තියාගෙන ඉන්න අයට බන කියන්න එපා ආයුධ අපේ තියාගෙන ඉන්න අයට ඒත් බන කියන්න එපා දඬු මුගුරු ආදිය අතේ තියාගෙන ඉන්න අයට බන කියන්න එපා. ඒ තරක් නෙවෙයි. දෙපතුල් වල පාවහන් පැලඳගෙන ඉන්න අයට බන කියන්න එපා. ඒ වගේම හිස්සසුන් පැලඳගෙන ඉන්න අයට බන කියන්න එපා. වාහනවල එහෙම යනවනම් පසුපස ආසනේ වාඩි වෙලා ඉදිරිපස ආසනේ ඉන්න කෙනෙකුට ඒත් බන කියන්න එපා කිව්වා. Taman නිති ආසනයක ඉඳගෙන අහන කෙනා උසාසනයක නම් ඉන්නේ ඒත් බන කියන්න එපා කිව්වා. ඒ වගේම තමා නොමග යමි මග යන කෙනෙකුට ඒ කියන්නේ මේ බන කියන කෙනා පාර ඇවිල යනවා බන අහන කෙනා පාර මැද යනවා එහෙම අයටත් බන කියන්නේ පාසුවා ඒ විතරක් නෙවෙයි ඇඳක නිදාගෙන ඉන්න අයට ඒත් බන කියන්නේ පාසුවා හැබැයි මේ සියල්ලෙන්ම නිදහස් කළා එකම පිරිසක් ඒ කවුද ගිලන්නේ නම් අන්න ඒ අයට බන කිව්වට කමක් නෑ එහෙම තැන්වල ගිලන් නොවන කිසි කෙනෙකුට ඒ තැන්වල ඒ විදිහට බණ කියන්න එපා කියලයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒයි එතකොට ධර්මයේ කෙරෙහි තියෙන ගෞරවය පින්නතුනි අඩු වෙන්න ඉඩ තියෙනවා. අඩු වෙන්න ඉඩ තියෙනවා විතරක් නෙවෙයි බොහෝ විට අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි ධර්මය අහන ශ්‍රාවකයා ඒ ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ Tamanta නෙමුණු මනසින් කියලායි බුදුහාමුදුරු දේශනා කළේ. Tamanta නෙමුණු මනස කියලා කියන්නේ මේ බණ ටික කියන්නේ මටමයි කියලා හිතාගෙන බණ අහන්න. දැන් බලන්න අර අංගුත්තර නිකාය අටක නිපාතේ තියෙනවා හත්ති ගාමක උද්ද කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ පෙන්නනවා මේ උද්ද ගෘහපතිය වගේ බණ අහන්න කියලා. දැන් උද්ද ගෘහපතිය කියලා කියන්නේ හත්ති කියන ග්‍රාමයේ හිටපු බණ අහලා බුදුහාමුදුරුවන්ගෙන් හොඳට හිත ජීුණු කරගෙන අනාගාමී තත්ත්වයට පත්වෙච්ච කෙනෙක්. අනාගාමි කියන්නේ පින්නතුනි හොඳට බණ දන්නවා කියන එකද? හැබැයි ඒ හොඳට බණ දැනගත්තත් සුද්ධ ගුණපතියේ සිරිතක් තිබුණා කොතනකට හරි ගියාද ඒ ගිය තැනක හාමුදුරු නමක් කවුරු හරි බණ කියනවද? හනික වාඩි වෙලා අහනවා බණ. ඒ බණ කියන හාමුදුරුව කොයි හාමුදුරුවද? ඒ හාමුදුරුව ලොකු හාමුදුරු කෙනෙක්ද? පොඩි හාමුදුරු කෙනෙක්ද? රහතන් වහන්සේ කෙනෙක්ද? ප්‍රතඥ හාමුදුරු කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඒ හාමුදුරුවෝ කියන බණ මම මේක ඉස්සෙල්ලා අහලා තියෙන නිසා ඔය බණ මම දන්නවා. ඔහොම කියලා බණ කියන තැන් වලින් මගහැරලා යන්නේ නැහැ. නොසලකුණුමත් බණ අහන්නෙත් නැහැ. වාඩි වෙලා බණ ටික අහනවලු. ඒ බණ අහන ගමන් ඔය හිතනවලු මේ බණ ටික නම් හාමුදුරුවෝ කියන්නේ කාටවත් නෙවෙයි මටමයි කියලා. දැන් අපේ සමාජයේ තුන්තුනි හුඟක් දෙනා බණ අහනවා. හැබැයි බණ අහන ගමන් හිතන්නේ මේ බණ කියන්නේ මට නෙවෙයි මේ බණ කියන්නේ අහවලාට තමයි කියලා. දැන් බලන්න සමහර තැන්වල බණ ඉවර වෙලා යනකොට අපිට ඇහෙනවා අර යන අය කියන වචනේ. මොකද්ද? හාමුදුරු ශෝක් බණ ටිකක් කිව්වා. අර අහවලාට නම් හොඳට වදිනවා. අන්න බලන්න. එතකොට දැන් මේ බණ ටික අහලා තියෙන්නේ Tamanta කියලා හිතාගෙනද? නෑ. මේ අනුන්ත සම්සන්දනය කරලා. ඉතින් කොච්චර ධර්මීය ශ්‍රවණය කළත් වැඩක් වෙන්නේ නෑ. අන්න නිසා තමන්ට නෙමෙයි මනසින් ධර්මයේ ශ්‍රවණය කරන්න කියලයි බුද්ධ දේශනාව තුළ අනුදැන වදාවල තියෙන්නේ මම හිතන්නේ මේ බුද්ධිමත් ශ්‍රාවක ඔබ සියලු දෙනාටම ඒ හැකියාව නැත්නම් ඒ සිතුවිල්ල දැන් පහළ කරගන්න පුළුවන් අද